එහෙමයි ස්වාමීන් වහන්සේ තව එකක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපේ භාවනාවක් තියෙනවා සීලානුස්සතිය කියලා. ඒක දැන් එතෙන්දි කරන්නේ තමන්ගේ සීලය ආවර්ජනය කරලා ඒ වගේම සීලයේ ගුණය ආවර්ජනය කරලා ඒ ගැන පැහැදිලා ඒක ශක්තියක් බවට පත් කරගන්න. නමුත් ස්වාමීන් වහන්සේ ඔතෙන්දි වෙන්න පුළුවන් දෙයක් නේද ඊට පස්සේ අර විදිහටම කාලයක් යනකොට එයාගේ ගොඩක් ශක්තිමත් වෙනකොට අනික් කට්ටියත් එක්ක Tamanට තේරෙන්නෙම නැතුව සැසඳීමක් ඇති වෙලා ඊට පස්සේ ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන් නේද? එහෙමත් ඇති වෙනවා. ඊට පස්සේ තමන්ගේ පොඩි වැරද්දක් වුණොත් පසුතැන දැන් අර ඒරක පත්තනාගරාජය වුණේ ඒ හාමුදුරුවෝ එතරම්ම සැලකිලිමත්ව සීලය ආරක්ෂා කළා. අර ගහක අත්තක් අල්ලගෙන පාරුවට කොට නැගෙනකොට ඒකල ඉස්සලා ගිහිලා අර අත් කොළ කීපයක් හැදිලා ආවා කියලා ඒ ගැන පසුතැවුණා. දැන් සීලය ගැන උනන්දු වෙන්න ඕන, සීලානුස්සතිය වඩන්න ඕන ඒක අවශ්‍යයි. හැබැයි පොඩි එහෙම කරන්න ගියාම අර ප්‍රඥාවෙන් සමතුලිත නොවුනොත් සීලානුස්සතිය හොඳයි ඒක ප්‍රඥාවෙන් සමබර වෙනවා ප්‍රඥාවෙන් සමබර නොවිච්ච ගම මගේ අතින් මේ පුංචි දේ වුණානේ කියලා ඒක ගැන තැවෙන්න ගන්නවා අන්තිමට ඒ හැමතුරු අවුරුදු 20000ක් මහානදම් පුරලා මැරිලා ගිහිල්ලා උපන්නේ ඒ ගහයට නාගයෙක් වෙලා එතකොට අර පුරපු මහානදම් වල ප්‍රතිඵලය ඒකද ඒ ප්‍රශ්නේ ඇති උනේ ඇයි අර සීලය ගැනම හිතලා හිතලා ඒ තුල අතිධාවනය වෙනවා ඒ තුල සීමා අතික්‍රාන්ත වෙනවා ප්‍රඥාව තුල රැකෙන්නේ නැතිව ප්‍රඥාව තුල රැකෙන්නේ නැතුව ඊට පස්සේ හැඟීම් බරල. එහෙම වෙච්ච ගමන් ඒක විනාශයි. ඒකේ අනිත් පැත්ත තමයි ඔබතුමා මතක් කළේ තමන්ගේ සීලය නිසා තමන්ට මානයක් මතුවෙන්නට පුළුවන්. අනිත් අය පහත්තේ මම උසස්. දැන් මේක අපේ මහානායක හඳුරන්නේ වංචක ධර්ම පොතේ දක්වනවා මේ द्वේෂය මතුවෙන එක වංචනික ක්‍රමයක් හැටියට දුස්සීල පරිවර්ජනතා දුස්සීලයන් දුරු කරන අදහසෙන් ඊළඟට අසත්පුරුෂයින්ට නිග්‍රහ කරන ආකාරය. එතකොට දුර්ගුණයට දොස් කියන ආකාරය. මේ මේ द्वේෂය මතුවෙන්නට පුළුවන්. ඉතින් එහෙම එනකොට ලෝක සම්මතයේ හැටියට ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි Tamanට Taman ඉන්නේ වංචක ධර්මයකද හැබෑවටම ඥාන සංප්‍රයුක්තවද මේක කරන්නේ. දැන් මේවා තේරුම් ගන්න බැරි. දැන් අපි හිතමු දරුවා වරදක් කරනවා ඒ දරුවාට හොඳින් කියනවා. හොඳින් කියලා සකස ගන්න බැරි නම් ඒ මෑණියන් හෝ පියාණන් ඒ දරුවන්ට සැර කරලා තරවටු කරලා හරි කියන්න අවශ්‍යයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කියන්න ගිය ගමන් අපේ මනස රැකගන්න අපට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මෝඝ පුරුෂයා කියලා කතා කරලා තියෙනවා. එතන මෝඝ පුරුෂයා කියන්නේ කෙලින්ම හිස් පුරුෂයා. එතකොට දැන් පෝටිල හාමුදුරන්ට තුච්ච පෝටිල කියලා කතා කළා. හැබැයි තුච්ච පෝටිල කිව්වේ උන්වහන්සේ ද්වේෂ සාගත සිතින් නෙමෙයි. ඒ තුච්ච කියන වචනයෙන් ආමන්ත්‍රණය කළාම තමයි අර හාමුදුරෝ සිහි උපදවගන්නේ. උන්වහන්සේ ත්‍රිපිටකධාරී, උන්වහන්සේ රහතන් වහන්සේලාටවත් බෑ උන්වහන්සේත් එක්කලා යම් යම් ප්‍රශ්න පිළිබඳව කතා කරන්න. එතකොට බොහෝ ශිෂ්‍යයින්ට ත්‍රිපිටකය උගන්වනවා. හැබැයි උන්වහන්සේ තාම රහත් වෙලා නැහැ. රහත් වීම ගැන සංඥාවක්වත් නැහැ. ඒ ගැන කිසිදු උනන්දුවක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂුවට රහත් වෙන්න පුළුවන්. අපරාධ මේ විදිහට මෙහෙම මේ මේ සාමාන්‍ය විදිහට ඉන්නේ උන්වහන්සේට ඒ පිළිබඳව වීර්‍ය උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැත්තේ? දැන් හරියටින් මම අංග සම්පූර්ණයි. මම හොඳ ගුරුවරයෙක්. අනිත් අයට මම ත්‍රිපිටකය උගන්වනවා කියලා ඉතින් ශ්‍රේෂ්ඨ තැනක තමන්ව තියාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහෙන් හිටියොත් උන්වහන්සේ කවදාවත් අර අතට ලැබිච්ච රහත් වෙන්න පුළුවන් සාධකට උන්වහන්සේ නැති කරගන්න. ඉතින් ඒක දැකලා තමයි සංවේගය ඇති කරන්න මොකද්ද කරන්න ඕන යම්කිසි උන්වහන්සේට රිදෙන තැන රිදෙන විදිහකට ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ළඟට එනකොට ආ තුච්ච පොටිල ඔබ ආවද? තුච්ච පොටිල ඔබ දැන් යනවද? එතකොට තුච්චවාදයෙන් කතා කරා. එතකොට පොටිල හාමුදුරුවෝ කතා කරලා කල්පනා කළා එයි මට මේ තුච්ච තුච්ච කියන්නේ. ඊට පස්සේ තමයි එහෙනම් මොකද්ද මගේ අඩුව කියලා කල්පනා කරනකොට මං තාම මාර්ගඵල වලට පැමිණලා නැහැ කියලා වටහාගෙන උන්වහන්සේ සදා යනවා. එතකොට ඒ ඒ තුච්ඡවාදයෙන් කතා කරලේ නැත්තම් උන්වහන්සේ එතනට යන්නේ නැහැ. එතකොට පර අනුකම්පාවෙන් පර අනුග්‍රහයක් හැටියට අනුන්ට නිନ୍ଦා කළ යුතු තැන් තියෙනවා. අනිකාට පීඩා කළ යුතු තැන් තියෙනවා. ඝාතනය කරන එක නෙමෙයි. යම් යම් ආකාරයෙන් යම් පීඩාවන් ඇති කරන්නට සිද්ධ වෙනවා. හොඳින් කියලා බැරි නම් ලැජ්ජා කරන්නට වෙනවා. ලැජ්ජා කරලා බැරි නම් රිද්දන්නට වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් අර කවුද බෝධිරාජ කුමාරයා ඇවිදින් අහනවානේ ස්වාමීනි ඔබ වහන්සේ මුදු මොලොක් විදිහට විතරද කතා කරන්නේ? එතකොට උන්වහන්සේ අහනවා දැන් ඔය අතේ ඉන්න පොඩි දරුවා කැට කැබිලිත්තක් කටේ දාගෙන හිර කරගත්තොත් ඔබ මොකද කරන්නේ? එතකොට මං ඉක්මනට ඇඟිල්ල දාලා කට ඇරලා ගන්න උත්සාහ. එහෙම පහසුවෙන් ගන්න බැරි නම් පහසුවෙන් ගන්න බැරි නම් ඉතින් ලේ පෙර පෙර හරි මං ඇදලා ගන්නවා. අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ ද්වේෂමූලික සිතින් නෙමේ අනිත් කෙනා රැකගන්න අනිත් කෙනා මුදව ගන්න පොඩ්ඩක් රිදුනා කියලා පොඩ්ඩක් පීඩාවටපත් වුණා කියලා ඒක නෙමේ ඊට වඩා යහපතක් කරන්නයි උත්සාහ කරන්නේ දැන් ඒ විදිහටමනේ උන්වහන්සේ යසෝදරාව අතහැරලා යන්නේ රාහුල කුමාරයා අතහැරලා යන්නේ ඒ ද්වේෂමූලිකව නෙමෙයි කලකිරිලා නෙමෙයි ඒ සියලු දෙනාට යහපත කරන්න. ඉතින් ඒ නිසා අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙට යහපත කිරීමේ යම් අදහසක් අපිට තියෙනවා ලෝක සම්මත වශයෙන්. එතනට අවශ්‍ය මට්ටමේ සමතුලිත බවක් මා තුල තියද නැද්ද? ඒ ප්‍රමාණයට පුහුණු කරගෙන තියද කියන ප්‍රශ්නයයි උතන්දි මතුවෙන්නේ. ඉතින් ඒ නිසා අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන අනුන් හදන්න ඕනේ ඒක අපේ යුතුයකම හැබැයි ඊට වඩා වගකීමක් මට තියෙනවා මගේ දුර්වලකම සකස් කරගන්න. ඒතකොට අනේකාගේ වැරද්ද දැකලා ඒ වරද හදනවා වගේම ඇයි මගේ වරද දකින්නේ නැත්තේ? මගේ දුර්වලකම දකින්නේ නැත්තේ? එහෙම දකින්න නැතුව මම කොහොමද මෙතනින් ගොඩ එන්නේ? ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් අපි නැවත නැවත පුහුණු කළ යුතුයි. ආධ්‍යාත්මික ප්‍රත්‍යවේක්ෂණය. Taman taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. එහෙමයි ස්වාමින් වහන්සේ ඉතාමත්ම පැහැදිලි ස්වාමින් වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි සරණයි